ඊට දින කිහිපයකට කලින් හැන්දෑවේ 4ට විතර කඩවත එක්තරා ස්ථානයකට රොකුණු බොහෝ පිරිසකගේ දැස් කඳුලින් තෙත්ුණා හදවත් වේදනාවෙන් බර වුණා. ඒ තමයි ඊට ප්‍රිය සහෝදරියකගේ සහෘද මිතුරියකගේ වියෝව සමුගන්ම සතහන් කිරීමට එදා හැන්දෑවේ එතැනට පිවිසි බොහෝ දෙනෙක්ගේ මුවග රඳුණු එක දෙයක් තිබ්බා. ඇය ඊ타මත්ම නිහතමානී, ඇය ඊ타මත්ම ලෙන්ගතු, ඇය ඊ타මත්ම සහෝදරත්වයෙන් කටයුතු කළ නිර්හංකාර කාන්තාවක් වන වග. මීට ටික කලකට කලින් ගුවන් විදුලියේදී අපට නිතර මුණ ගැහුණු, පසුව ඉඳහිට මුණ ගැසුණු, පසුව මුණ ගැසී නොයාම අපව අතහැර ගිය ඇය. ජ්‍යෙෂ්ඨ නිවේදිකා ප්‍රවීණ ගීත රචකාවිය කුසුම් පෙරිස්. කුසුම් පෙරිස් අපට දානය කළ මේ විත. අද මීළඟ මේ විත වෙනවන්නේ කුසුම් පෙරිස් වෙනුවෙන්. අතීතය ගැන කතා කරන විට දෙදෙනෙක්ම නිසංසලේ තනියෙන් ඇති. හැබැයි අපි ඔවුන්ගේ හදවත්වල ආදරණීය මතකයක් විදිහට ඉන්නවා. ඒ තමයි ආභයෝධන බාලසූරිය මහත්මයාත් කුසුම් පීරිස් මහත්මයාත් නිරංජලා සරෝජරිය දැන් අපි සම්බන්ධ කරගන්නවා ඊළඟ මේ විතර සුබ දර්ශනක් නිරංජලා සරෝජරිය මහත්මිය හොඳයි. අතරම මේ කුසුම්පිරිස් මහත්මයාගේ මුල් කාලීන මිත්‍ර සමාජය ඇතුලේ වැඩ කළ මුල් මුල් කාලීන මිත්‍ර සමාජයත් එක්ක ඉතා සමීපව තදින්ම ඇය බැඳී සිටියා ජීවිතය අවසන් මොහොත දක්වාම ඇත් එක්ක වටේ හිටපු කණ්ඩායමක් හිටියා. ඩයඩ් ඇල්විස් ටෙනජා සරෝජිනී තවත් ඇයගේ සමකාලීන මිත්‍ර ප්‍රජාව සහෝදර ප්‍රජාවකුත් අතරම නිවැරදි සහෝදරයන් වුන් හැමදෙනාම වුන් එක හිටියා. කුසුම් පිරිස් මහත්මියම කියන පරිදි ඇයගේ මුල්ම ගීතය බවට පත්වන්නේ මා අපි මීට කලින් పూర్වෙහි රස වෙන ගීතය. නිරංජන සරෝජනී මහත්මිය සුබ දැසනක්. සුබ දැසනක්. ඔව් අපි අපේ හදවත් තාම වියෝබර වෙලා තිබෙන්නේ. හැබැයි ඇය ඉතිරි කලගේ මතකය හැම වෙලේම අපි ප්‍රබෝධමත් කරනවා. ඇයගේ ගීත රචනාද, ඇයගේ හැසිරීමද, ඇයගේ සිනහවද, ඇයගේ කතාවද ඇයගේ ඇසුරද අපිව ප්‍රබෝධමත් කරන හැම වෙලෙම අපිට වියෝවක් වුවත් වියෝව ඇතුලෙන් අපිට පේන වඩාත් වටිනා දේ තමයි කුසුම් පීරිස්ගේ මතකය. කුසුම් පීරිස් නැමැති මම කැමති ගීත රචිකාවේ පිළිබඳව ඔබෙන් දැනගන්නට මොකද ඔබට තමයි මුල්ම ගීතය රචනා කරන්නෙත්. කුසුම් පීරිස් නැමැති ගීත රචිකාවිය අපට දානය කළ ඒ මීවිත පිළිබඳව මම කැමති ඔබේ මතය ඔබේ අදහස දැනගන්න. ඔව් හිමානන්ද මම ඇත්තටම ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ අපේ මිතුදම මම හිතන අවුරුදු 40කට එහා ගිය එකක්. සෑහෙන ඉතිහාසයක් තියෙනවා. ඇත්තෙන්ම කුසුම් අක්කා ගැන නම් කියන්න බොහෝ දේවල් තියෙනවා. ඇත්තම ඇය ගීත රචිකාවියක් විතරක් නෙමේ අපි හැමෝම දන්නවා වගේ. ඒ මම හිතන්නේ සෑහෙන මේ කලාකාරියක් හැටියට විශේෂ දක්ෂතා ගණනාවකින් සන්නද්ධ වූ කලාකාරියක් හැටියට මම අයව හඳුන්වනවා. ඉතින් කුසුම්මක් ඔය හැම අවස්ථාවකම පත්තරයකට ලිව්වත් දුරෑමතුමක් ගත්තත් ඕනේ වෙලාවක ඇය මට ගෞරවය දීලා තමයි කතා කළේ මොකද ඒව ගීත රචනා අපේ ගීත ක්ෂේත්‍රයට ගීත පදන්දුම් ඉස්සල්ලාම දුන්නේ මට. ඇත්තට මේක ගීත රචනාවක් නෙමෙයි, ගීත සංකල්පනාවක් නෙමෙයි, නිකන් ඇය නිසඳසක් කියලා තිබුණා. ඉතින් ඒක මට පේනවම මම තමයි කිව්වේ කුසුමක් අත මේක ගීතයක් කරමු කියලා. මොකද ඒ කාලේ වෙනකොට මම සරල ජීවිත ගන්නට සූදානම් හිටියේ. ඉතින් මම මේක ගත්තම ඒ බොහෝ සෙයින් සතුටු වුණා. ඒක මට ඉතාම නිහතමානීව ලබා දුන්න නිසංසලේ මාතනින් කියන ගීතය. ඉතින් ඒක අපි යුග ගීතයක් වශයෙන් ඉදිරිපත් කළේ ඔබ හැමෝම දන්නවා. එක්තයි අපූර්ව තනුවක් දාලා දුන්න. ඒ කාලේ ගීතේ මෙහෙවින්ම ජනප්‍රිය වුණා. ඒ වගේම කියන්න කියන්න ඕන හිම ආනන්ද මල්ලී මේ දෙවනි ගීතයත් ඇය මට රචනා කළේ. ඒ ගීතය තමයි මම එබ්බඩු ගායනා කළ සීතල පිරිමත ගීතය. තුන්වෙනි ගීතයත් මටයි ලිව්වේ. ඒ මමයි ආචාර්ය වික්‍රත් නායක කෙනෙකුගේ උදා ගිරේ හිරු සමගින් කියන ගීතය. ඊන්පස්සේ ඇයට උමනා වුණා වික්ටර් හිලව්වා ගීතයක් කියව ගන්න. ඉතින් ඒ ඉල්ලීමත් ඇය මගෙන් තමයි කළේ මං වාක්‍ය ලියලා දෙන්න මම වික්ටර් දෙන්නම් කියලා. එහෙම බිහි වූ ගීතය තමයි ගීත ගාව දඟ කළා ගීතින් පස්සේ ඉතින් ඇයට සෑහෙන ඉල්ලුම් ලැබුණා ගීත රචනා කර දෙන්න කියලා. ඉතින් ওই විදිහට තමයි ගීත රචනා ක්ෂේත්‍රයට ඇය පිවිසුනේ. ඇත්තටම මේ දැන් ඔබේ પરම්පරාවේ බොහෝ දෙනෙකින් මා දකින දෙයක් සහ අපි අපි හැමෝම මා කියන්නේ අපේ කණ්ඩායම අපේ මේ પરම්පරාවම දකින තමයි ඊළඟ પરම්පරාවත් එක්ක ගනුදෙනු කිරීමට තිබෙන කැමැත්ත. ඒ කියන්නේ పూర్වජයෙන් ඊළඟ ජනිතයන් සමග ගනුදෙනු කිරීමට තිබෙන කැමැත්ත. අපි ඔබගෙන් ඒ වගේම දයදලිස් මහත්මියගෙන් සහ අනිකුත් අයගෙන් දැක්ක වගේම කුසුම්බිරිස් මහත්මියගෙත් වඩාත් හොඳින් අපි දැක්ක දෙයක් තමයි ඒ ගුණය. හැම වෙලෙම ඊළඟ පරම්පරාවත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ කියන කැමැත්ත අයගේ තිබ්බා. ඒ ඒ කැමැත්ත මම දන්නේ කොහොමද ඔබ කණ්ඩායම වර්ධනය කරගත්තේ කියලා මට තේරෙන්නේ නැහැ. එත මේ කණ්ඩායමේ ඔබ ඇතුළු මේ කණ්ඩායම මිත්‍ර සමාජය මේ සහෝදර සමාජය අවුරුදු දශක ගණනාවක් තිස්සේ එකට හිටපු සමාජයේ ඒ ඒක කොහොමද වර්ධනය කරගත්තේ ඇත්තටම ඊළඟ පරම්පරාවත් එක්ක අපි ගනුදෙනු කරමු කියන දේ එතනට කොහොමද ආවේ ඇත්තටම ඔය ඇත්තම හිමානන්ද මම හිතන්නේ ඒක අපිට ප්‍රවීණයන්ගෙන්ම ලැබුණු අත්දැකීමක් කියලා මට හිතෙනවා මොකද ඔවුන්ගේ දේවල් තමයි අපි ඉදිරියට අරන් ගියේ. ඉතින් ඔවුන්ගේ හැසිරීම රටාවද ඔවුන් කියන කරන දේවල් අපි ඒ තුළ තමයි ජීවත් වුනේ. ඇත්තටම අපිට ඔවුන්ගෙන් ලැබුණු හැම පැත්තෙම උදව්වක් මිසක් ඔවුන් අපිට මේ කියන්නේ කිසිදාක වරදක් <laughs> වෙන දෙයක් කළේ නැහැ. අපිට ආදර්ශමත් විදිහට තමයි වුන් හැම වෙලාවෙම කටයුතු කළේ. මම හිතන්නේ අපි ඒක තමයි ඉදිරියට අරන් ගියේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මල්ලි මම මට ගුරුවරිය වුණේ නිවේදන වෘත්තිය ඇයයි. මම සහන නිවේදිකාවක් 1977 78 සමත් වෙනකොට මට පුහුණුවීම් සම්බන්ධතා මැදිරියේදී පුහුණුවෙන් කටයුතු කරන්න ලැබුණේ කුසුම් අක්කා යටතේ. ඉතින් ඇය තමයි මගේ ගුරුවරිය. ඒ කාලේ ඉඳන් මම දැක්කා ඇයගේ තිබුණු ඒ මේ කරුණාබර හදවත. ඊටාම නම්‍යශීලී කාන්තාවක් ඒ වගේම කිසිම ගුරු මුස්තියක් තියාගන්න නැතුව තමයි හැමදේම මට කියලා දුන්නේ. මම බොහෝ ආස කළා ඒගේ හඬ ඒ සුමේරු හඬ. මං හිතන්නේ එදා අපේ අපිට මුණ ගැහුණා ලංකාවේ දුර බැහැර පළාත් වලින් පවා ආවේ ඇයට තියෙන ඇගේ ඇගේ කටහඬ තිබුණ ආදරය නිසායි. ඉතින් ගීතයකට පෙරවදනක් කියන්නේ කොහොමද? ඒ වගේ පුදුම ලස්සන විදිහට මේ දේවල් ඇය අපිට කියලා දුන්නා. ඉතින් මම ඒකත් ඉතාම ගෞරවයෙන් සිතපත් කරනවා මගේ නිවේදන බුද්ධියේ ගුරුවරිය උනේ මට ඇයයි. ඉතින් ඔවුන්ගෙන් ලැබුණු දේවල් තමයි මං හිතන්නේ අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන් උනේ. ඔවුන් තමයි අපේ පූර්වදර්ශී චරිත උනේ. ඔබ ගැන කියන දෙයක් මම දැන් ඉදිරිපත් කරනවා. ඊට කලින් මම මේට ඔබටත් මම මේ කියන්න කැමති. ඒතරම් මීට ටික දවසකට කලින් ටික දවසකට කියන ඇය අවසන් කාල සීමාවේ ගුවන්විදුලට එන කාල සීමාවේදී මම කිව්වා කුසුමක මේ කා වොයිස් කර මම ඒ විදිහට මම කියනවා වොයිස් කරපු ගාන එකක් මම ඇහුවා. ඒක හරීම හරීම රසවත් පුදුම විදිහට හරීම ආකර්ෂණීය තාම කියන එක මම කිව්වා. ඇත්තටම ඇය ඊට පස්සේ කිව්වා අනේ මල්ලි මේ මොනවාද මගේ අඩුපාඩු දැන් කියන්නකෝ කියලා කිව්වා. මට හරිම පුදුම නිසා මට මට හරි අපහසුමයි ඊට උත්තර දෙන්න මං කෝ අක්කේ හත්තිලව්වේ මං කිව්ව වචනේ මම මේ කියන්නේ හත්තිලව්වේ මං කොහොමද එහෙම කියන්නේ මේ අක්කට අඩුපාඩු මං කොහොමද කියන්නේ කියලා. ඊට පස්සේ නෑ නෑ එහෙම එකක් නෑ. ඔයා බලුණත් ඔයගොල්ලෝ වැඩ කරන ළමයි ඔයා කියන්නේ කියලා. ඇත්තටම එහෙම නිහතමානී ගුණයක් වර්ධනය කරගන්න තරම් මම දන්නේ අය හරීම ජේෂ්ඨ ජේෂ්ඨ කියන වචනය සහ ප්‍රවීණ කියන වචනේ යෙදී යුතුම කාන්තාවක් ස්ත්‍රියක් විදිහටයි අපි දකින්නේ. බොහොම ස්තුතියි නංජලක්කා. බොහොම ස්තුතියි මේට අපි සම්බන්ධ වෙලා මේ ඔබ පිළිබඳවත් ඔබ ඔබට නිමැවූ ඒ ගීය පිළිබඳවත් අය කියන දෙයින් මම ඔබට සමුදෙනවා. ඇත්තට මේ ගීතය තමයි මම මුලින්ම ගීතයක් විදිහට රචනා කළේ. මෙතනදි මම හැමදාම කියන දෙයක් තමයි දැනුත් කියන්නට ඕනේ. ගීත රචකාවක් විදිහට මම ගැන කතා බහ කරද්දී මට නිරන්තරයෙන්ම බොහොම මම කෘතවේදීව ආදරේ ජීවත් වෙන කෙනෙක් තමයි නිරංජලා සරෝජිනී. ජාතික ගුවන්විදුලියේ මම සේවය කරන කාලෙදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකාවක් විදිහට සේවය කරන කාලෙදී මගේ සේවා මුරේ මගේ ගුවන් කාලේ එනතුරු මම අපේ නිවේදක මැදිරියේ හිටියා. එතකොට මට හඳ පායලට බොහොම ලස්සන සුන්දර රාත්‍රී ලිපිය මට නිකමට මල් ළඟ තිබුණ කොලයක ලියුණා නිසංසලේ මා තනියෙන් කියලා. මම ඊට පස්සේ ලිව්වා නිසංසලේ මා තනියෙන් තනියට ඔබේ සිත ළඟටම ඇවිදින්න. නිසංසලේ ඔබ තනියෙන් තනියට මගේ සිත ළඟටම ඇවිදින්න. ওই විදිහට සම්පූර්ණයෙන්ම ගීතය රචනා වුණා. ඇත්තටම ගීතයක් විදිහට කියලා හිතලා ලිව්වා නෙමෙයි. මම නිකමට මගේ හිතට ආපු අදහස ලිව්වා. නිරංජනනන්ගේ පටිගත කිරීමකට ඇවිල්ලා යන ගමන් මාව දැකලා කතා කළා. ආ කොහොමද කියලා මම කොහේ මම ගීතයක් ලිව්වා. ලස්සනයි කියලා මම කිව්වේ නෑ නිරංජනා කිව්වේ. මම කොහොම මේ අදහසක් ලිව්වා නම් කිව්වම බලකෝනේ හරි ලස්සනයි කියලා. එතකොට මම දැනගෙන හිටියා නිරංජලා සරෝජිනී සබේවදන බාලසූරියන් ඒ දෙදෙනා සරලගේ වැඩසටහනකට සූදානම් වෙනවා කියලා. මම කිව්වා මම ආසයි නංගේ වලදින ගායනා දේශනා කරනවා නම් මේ ගීතයකට අය බාර අරගෙන ඒ ගීතය ප්‍රචාරය කළා මුල්ම ගීතය තමයි ඒ. ඇත්තටම ඒ ගීතයට මම විශේෂ කැමැත්තක් දක්වන්නේ මගේ මුල්ම ගීතය නිසා මම මුලින් සඳහන් කළා වගේ මණිරංජලට බෙහෙවින්ම ශ්‍රතිවන්ත වෙනවා මගේ ගීත ගායනා කිරීම පිළිබඳව. සලදෙතුල් නිසල හඳි තෙම්හි ගේ කුසුම් පිරිස් මහත්මිය පිළිබඳව නැත්නම් අපි කතා කරන භාෂාවෙන් කුසුම් අක්කා. හැබැයි මම එම් කුසුම් අක්කා කියන්නේ තරම්ම රිසි වෙන්නේ නැහැ. මොකද එයා අපිට ජේෂ්ඨ પરම්පරාවේ නිවේදිකාවක් නිර්මාණකාරණයක් නිසා කුසුම් පිරිස් මහත්මිය අ තාමත්ම මේ ශ්‍රාවකීනි අයගේ තිබුණු සංගමය, ස්ත්‍රී සංගමය අපි කියන්නේ ස්ත්‍රීන්ට සංගමයක් තවමත්ම අවශ්‍යයි කියන කාරණේ මම කියන්නේ ඇයි ස්ත්‍රී මවක මවක් විදිහට සහෝදරයක් විදිහට ඇයගේ සංගමය ඉතාමත්ම කැපී පෙනුණා. අන්න ඇතරේ ඇයි කැපී පෙනෙන එක හේතුවක් වුණත් ඒකයි. ඊළඟට අනිකුත් પરම්පරාව සංගම වැඩ ගන්න තිබුණු කැමැත්ත රුචිකත්වය ඉතාමත්ම වැදගත්. ඒක තමයි ඉතාමත්ම වැදගත්ම කාරණේ. මොකද පූර්වජයන් ජනිතයන් සමග ඊළඟ પરම්පරාව සමග වැඩ ගන්න තිබෙන කැමැත්තක් නැතුනොතින් මේ මේ කණ්ඩායම් දෙක ඈත් වෙනවා. එතකොට තියෙන සම්බන්ධතාවය නැති වෙලා යනවා. ඉතින් විශේෂයෙන්ම පෙර પરම්පරාවේ හිටපු ජේෂ්ඨයන් ඊළඟ પરම්පරාවේ නවකයන් සමග අලුත් પરම්පරාව සමග වැඩ කරන්න තිබෙන කැමැත්ත මත තමයි මේ දේවල් එකට එක බැඳිලා ඉදිරියට යන්නේ. කියන්නේ නිවේදක પરම්පරාවක් විය හැකි ගීත රචනා කරන්නා වූ ජේෂ්ඨයන් විය හැකි සංගීතඥයන් විය හැකි කලාවට සම්බන්ධය විය හැකි ඕනෑම ක්ෂේත්‍රයක මේ પરම්පරාව දෙක එකට වැඩ කළොත් තමයි ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ තමත් හොඳින් පෙන්වූ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක් සහ නිර්මාණකාරණයක් තමයි කුසුම් පිරිස් මහත්මිය කියන්නේ. කුසුම් පිරිස් මහත්මයාත් එක්ක වැඩ කළ වැඩබිමේ හිටපු වැඩබිමක් කියලා කියන්නේ වකට ගුවන්විදුලි හරි වැඩබිමක්. හරි හරියට වැඩ. ගීත හැදෙනවා, වැඩසටහන් නිර්මාණය වෙනවා, ගීත රචකයෝ, ගායක ගායිකාවෝන්, සංගීතඥයෝ එක එක පෙළට වැඩ කරපු යුගයක් තිබ්බා. ඒ යුගයේ වැඩ කරපු තවත් ජ්‍යෙෂ්ඨ නිවේදකෙක් සහ නිර්මාණකරුවෙක් අපි සම්බන්ධ කරගන්නවා. අරිසල විතානගේ අපේ ජ්‍යෙෂ්ඨ නිවේදකයාණන් අයිබන් uh, අල්සරිතානගේ මහත්මයා ආ අයිබන් සුබ දර්ශනක් uh, හිමානන්ද මහත්මයා මේ මම හිතන්නේ uh, කාලෝචිත මාතෘකාවක් ගැන කතා කරන අපට හිමුණු ජීවිතක් පිළිබඳවයි කතා කරන්නේ. ඔව් ඇත්තටම කුසුම් පීරිස් මහත්මිය අපි ඔබ මුණ ගැහෙන අවසන් අපි කාලෙදි කතා වුණ වෙලාවෙත් ඔබ කිව්වේ කුසුම් පීරිස් කියන්නේ ඒ චරිතය පිළිබඳව සහ ඔබ ඇතුළු ඔබේ પરම්පරාව ලැබූ ආලෝකයක් තුන ඔබ ඔබ බෙදාගත්තු දේවල් තිබෙනවා. මම හිතාමත්ම මම අර කිව්වේ ගුවන්විදුලියකට හරි වැඩබිමක්. ගුවන් වැඩබිමක් කියන්නේ හැම වෙලෙම නිර්මාණයන් සිදු වෙනවා. අනිත් අය අතර සම්බන්ධතාවය ගොඩනා ගන්නවා. නිර්මාණ කරනවා. මේ නිර්මාණකරණයේදී ඔවුනුන් දැකූ දායකත්වය සහ තව කෙක් තව කෙකුට එළියක් වෙනවා. ආලෝකයක් වෙනවා. උදව්වක් වෙනවා. කුසුම් පීරිස් මහත්මිය ඔබව දකින්නේ කොහොමද ආර්ශික ධර්ම මහත්මයා? ඔව් ඇත්තෙන්ම මම හිතන්නේ මට හොඳටම මතකයි අපි එකම වකවානුක තමයි ගුවන්විදුලි සම්බන්ධ වුණේ. ඒ නිවේදිකාවක් හැටියට ඇවිල්ලා ඒකේ දස්කම් පෙන්වනකොට මට මතකයි රටම ගැන කතා කරන්න පටන් ගත්ත හැටි. අපේ සමකාලීන බොහෝ දෙනෙක් අතර කුසුම් තමයි ගොඩක් ඉදිරියෙන්ම හිටියා නිවේදිකාවක් ලෙස ඇයගේ ඒ ඊටාම ලගන්නා විදියේ ආමන්ත්‍රණය සහ ඒ කටහඬ ඒ වගේම ඇය දැක්වූ කුසලතාවයන් ඒ නිවේදික නිවේදිකාවන් අතරේ තිබුණ සුවිශේෂීතාවය තමයි එවකට මේ රුවක් නොදැක්ක හඬින් යම්කිසි හඬ පෞෂයක් ගොඩනගාගත්තු අය අතර සුවිශේෂී චරිතයක් තමයි කුසුම් පීරිස් මම හිතන්නේ ඔබ සියලු දෙනාම මේ තරම් මේ පෙර පරම්පරාව සහ මතු පරම්පරාව ඉක්වන බවක් කියනකොට ඒ පෙර પરම්පරාවේ බොහෝ දෙනෙක් අද තවම මේ වෙනතුරුත් මම හිතන්නේ ඉදිරි කාලයේදී මතුවටත් ඒ අය ගැන මේ විදිහටම කතා කරાવી. මොකද අපි යමක් කරන්නට ඕනේ කතා කරන්නට යමක් ඉතිරි කරලා යන නිසාමයි මෙහෙම වෙන්නේ. මොකද ඒ අය කරපු දේවල් ගැන අදටත් කතා වෙනවා. ඉතින් මේ පෙර પરම්පරාව ගැන කතා කරනකොට මම නම් ගොඩාක් කැමති මේ අද પરම්පරාව නැත්නම් මේ මතු પરම්පරාවට ඇයගෙන් යම්කිසි උපදේශක් දායාදයක් එහෙම නැත්නම් ආදර්ශයක් ගන්නට තියෙනවා නම් අන්න ඒ දේ කරන්න මොකද මට හොඳට මතකයි ඇය දස්කම් රසක්ම අපට තිලන කලා ගීත රචනාවෙන් ඒ වගේම හඬ පාවිච්චි කරන්නේ කොහොමද හඬ තුලින් අදහසක් මතු කරගෙන ඒ අදහස අසන්නාට දෙන විට ඒ කොහොමද අපි තීරණ කරන්නේ කියන එකට හොඳම හොඳ ආදර්ශයක් තමයි කුසුම්. ඇය ඒ රංගනෙන් නැත්තම් ගුවනින් අපට ගෙන චරිත තුළ ඇය ජීවත් වුණා. ඒ නිසා තමයි අදටත් අපේ රසිකයන් රසිකාවෙන් අතරේ සදාතනිකවම ජීවත් වෙන්නේ. මට යනට කැමති මේ කුසුම් වගේ අය කවදාවත් නොමියන මිනිස්සු අතරට තමයි එකතු වෙන්නේ කියන එක. වාරිසි මහත්මයා දැන් අවසන් වශයෙන් පරම්පරාවකින් පස්සේ තව පරම්පරාවක් වෙනවා. හැබැයි පෙර પરම්පරාවේ හැමදෙනා පිළිබඳව කතා කරන්න කතා කරන්නේ නැහැ කතා කරන ඉඩක් හැදෙන්නේ නැහැ. ඒ වුන් කරන කියන දෑත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඒකට ඊළඟ પરම්පරාවට බැලන වැඩක් නැහැ. ඔවුන්ට යමක් ලැබෙනවාද? ඔවුන් යම් දෙයක් ඉගෙන ගන්නවාද? ඔවුන් ඒ දේවල් වලින් ආශක්ත වෙලාද? ඒ දේ උත්තේජයක් ලැබිලාද? ඒ දේවල් වලින් ප්‍රබෝධමත් වෙලාද? දැනුමක් ලබාගෙනද? එහෙම ලැබුණොත් තමයි ඊළඟ પરම්පරාව පෙර પરම්පරාව පිළිබඳ ඊළඟ પરම්පරාව කියන්නේ. ඒක බලහත්කාරයෙන් කියවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇත්තරම අපිට පෙර પરම්පරාවත් ඊට පෙර પરම්පරාවත් ඒසෙම තමයි. මම කියන ඕනෑම ක්ෂේත්‍රයක. ඒ නිසා නිර්ලෝභීව තමන්ගේ දැනුමද තමන්ගේ සමීප සම්බන්ධතාවයක්ද උපදේශද මේ දේවල් දානය කළොත් තමයි තරදගත් වෙන්නේ. අවසන් වශයෙන් කුසුම් පිරිස් නැමැති විශිෂ්ට නිවේදිකාව සහ නිර්මාණ වේදිනිය ඊළඟ પરම්පරාවට දුන් ආදර්ශය ඔබ දකින විදිහට ඔබේ ඔබේ සමකාලීනෙක් විදිහට දකින විදිහට ආදර්ශය සහ ඊළඟ પરම්පරාවත් එක්ක වැඩ කිරීමට ආයත තිබුණු ඌමනාව කැමැත්ත ඔබ කොහොමද දැක්කේ මම හිතන්නේ මේකට හොඳම ආදර්ශය අපිට ලැබුණේ ඒකේ මේ අවසාන සමුගෙන ඒ ගත වුණු අවසාන දින කිහිපය මම දැක්කා පුදුමාකාර විදියට මේ දැන් ඉන්න પરම්පරාවේ ඇගේ සමකාලීනයින් වගේම මේ પરම්පරාවේ බොහෝ යෝන් නිවේදක නිවේදිකාවන් කලාකරුවන් කලාකාරයන් බොහෝ දෙනෙක් ඇයගේ අවසන් මොහොතට සහභාගී වුණා. ඒම හොඳ ආදර්ශයක් ඒ වගේම මම නම් කවදාක්වත් මේ මතු પરම්පරාවේ අයට කිසිම විදියකින් වරදක් හෝ දොසක් කියන්නෙත් නෑ දකින්නෙත් නෑ. දැන් හොඳම උදාහරණ දැන් ඔබ වැනි අය මම දැන් මේ යුතුයකම් ඉටු කරන අප නිවේදකයන් නිවේදිකාවන් වෙන්නේ නියත වශයෙන්ම අප හදාගන්න නමකට වඩා අප යමක් දිය යුතුයි දැනුම සතුට අවබෝධය ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ලබා දීම තමයි අපේ යුතුකම වන්නේ එතුලින් මම හිතන්නේ ඒ දේ සිදු කරනවා දැන් ඉන්න අය ඒ කියන්නේ මගේ ප්‍රණාමය ගෞරවය කුසුම් පීරිස් වෙනුවෙන් මේ වෙලාව කුද කරන්න කැමතියි ස්තුතියි ප්‍රවීණ ජේෂ්ඨ නිවේදක ආශිර්විතනගේ මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වුණේ. මේ මේ ගීතය අර කලින් කිව්වා වගේ නංජලා සර්ජන මහත්මිය කිව්වේ වික්‍රත්නායකයන්ට ගීතයක් ලියන්න මම ප්‍රියයි මට මේකට පාරක් හොයලා දෙන්න කියලා කිව්වා මම නිරංජලා තමයි නිරංජලා සරෝජනි මහත්මිය තමයි වික්‍රත්නායකයන් හමුවට යන්නේ මේ ගීතයත් අරගෙන මේ ඒ ගීතය හිත ගාව දඟ කළා නිතු ගාව දිනෙන්නේ සැකබඳට ඉඟිකලා අද කරාරාදනා හිත ගාව දඟතලා නිතු ගාව විනරුණා සැකබඳට ඉඟිකලා අද කරාරා දිනෙහි ආරාධනා පිට ගාව දඟදලා නිතු ගාව දිනෙදුනා සතුමක තුලි කළා අදක ආරාධනා පිට ගාව දඟදලා නිතු ගාව දිනෙදුනා සතුමක මෙහි කළා අදට ආදනා කුසුම් පීරිස් හිමින් හිමින් ඇය මේ කොරිඩෝ වල ඇවිදිනවා මට නම් තවමත් පේනවා හරි වේගවත් ගමනක් තිබ්බේ නෑ කුසුම් පීරිස් මහත්මියට ඒ තමත් මේ හිමින් මම කලින් කිව්වා වගේ හැමොත් එක්කම කතා කරමින් සිනහ වෙමින් බොහොම ආදරෙන් හිටපු කාන්තාවක් ස්ත්‍රියක්. ඉතින් ඊළඟ ස්ත්‍රී પરම්පරාවට ආදර්ශයක් වුණා කෙනෙක් මම කියන ඔහුගේ ඇයගේ නිර්මාණශීලී ප්‍රවේශය, ඇයගේ කටහඬ, ඇයගේ භාවිතාවන්, ඇයගේ නිවේදන කුශලතාවයන් සහ ඒවා අනිත්‍යයට උත්තේජයක් වුණා. ඊළඟ પરම්පරාවට උත්තේජයක් වුණා. මීට පූර්වයේ ආර්ශිරිතනගේ මහත්මයාත් මතක් කරපු විදිහට ඊළඟ પરම්පරාව කියන්නේ මේ අපේ කාලේ પરම්පරාව තරුණ ප්‍රජාව ගනුදෙනු කරපු විදිහ උදාහරණයක් විදිහට අපේ පෞද්ගලික නාලිකාවල අය බොහෝ හඬ කැවීම් වැඩසටහන් වලට නාට්‍ය වලට සානුකූල වැඩසටහන් වලට සහභාගී වුණා මේ අවසන් කාල සීමාව තුළ උදාහරණයක් තව අවසන් අවුරුදු 10 ගමු ඒ අවුරුදු 10 තුළ අය බොහෝ වෙලාවට ගනුදෙනුලින් පසු ඔවුන් එක්ක ගනුදෙනු කරා ඔවුන් තාමත්ම ආදරේ ඒ නාලිකාවල ඉන්න පෞද්ගලික නාලිකාවල ඉන්න වූ තරුණ ප්‍රජාව ඉතාමත්ම ආදරය කරපු කාන්තාවක් තමයි කුසුම් පිරිස් කෙනා. ඉතාමත්ම හොඳින් දැක්ක අපි. ඇයගේ අවසන් දිනේට සමුදෙන්නට ආවිල්ලා හිටිය තරුණ ප්‍රජාව දිහා දැක්කම. තරුණ නිර්මාණකරුවන් දිහා දැක්කම. මේලායි මම සම්බන්ධ කරගන්නා ඉනෝකා වතේජු අපේ ජේෂ්ඨ නිවේදිකාව සහ අපේ પરම්පරාවේ ජේෂ්ඨ නිවේදිකාවක් නිෂ්පාදකවරයක් ගුවන්විදුලි හඬ කැවීම් රූපවාහිනී හඬ කැවීම් සහ ඒ ක්ෂේත්‍රයේ කුසුම් පිරිස් මහත්මයා සමගව වැඩ කටයුතු කළ මේ પરම්පරාවේ නිර්මාණකරණයක් ආයිබෝන් සුබ දැසනක් ඔබ උදෑසනා කීමා ආයිබෝන් කුසුම් පීරිස් මහත්මිය පිළිබඳව තියෙන මතකය සහ ඒ උත්තේජය ඇයගෙන් ලැබෙන උත්තේජය ඔබ කොහොමද හඳුන්වන්නේ මේ වෙලාවේ ඔව් මමට මුලින්ම කුසුම් පීරිස් මහත්මියම් හම්බ වෙන්නේ ගුවන් විදුලියේදී මං තාත්තත් එක්ක ගුවන් විදුලියට යන වෙලාවකදී ඇය හමු වෙන්නේ ඉස්සල්ලාම තාත්තත් එක්ක වැඩ කරන කෙනෙක් විදිහට ඊට පස්සේ ළමා ශිල්පිනියක් විදිහට සහ නිවේදිකාවක් විදිහට ගුවන් විදුලියට සම්බන්ධ වෙනකොට එතුමියත් එක්ක වැඩ කටයුතු කරන්න ලැබෙනවා. එතනදී කාන්තා වැඩසටහන් වලදී පුහුණු කරන්න අපිව එතුමිය ළඟට යොමු කරා ගුවන් විදුලියෙන්. ඒ අවස්ථාවල් වලදී ඇත්තටම හිතේ චකිතයක් ඇති වෙනවා මුලින්ම මැදිරියකට ගිහිල්ලා සම්බන්ධතා මැදිරියකදී පොඩි බයක් ඇති වෙනවා හිතට ප්‍රවීණ නිවේදිකාවක් එක්ක ඉන්නකොට එතුමිය මුලින්ම කරේ ඒ බය නැති කරන එක. ඒ බය නැති කරලා ඊට පස්සේ හොඳට සාමාන්‍ය දෙයක් විදිහට මේක කතා කරන්නේ කොහොමද? නිවේදිකාවක් විදිහට අනිත් අයට සමීප වෙන්නේ කොහොමද? ඒ දේවල් හොඳට පැහැදිලි පැහැදිලි කරලා දුන්න අය මුලින්ම. ඊට පස්සේ වචනයක් දෙකක් කියන්න අවස්ථාව දෙනවා. ඒ කිව්වහම හිමා ගොඩක් අයගේ ළඟ නැති දෙයක් එතුමිය තුල තිබුණා. මම ඒක දැක්කා. අගය කිරීම කියන එක. දැන් බොහෝ දෙනෙක් ළඟ නෑ. Taman හිතින් හිතුවත් මේක මෙයා හොඳට කරා කියලා ඒක කියන්නේ නෑ. එතුමිය තුල ඒක තිබුණා. ඒ ගතිය. එයා කියනවා. ඔයා හොඳට කිව්වයි නෝකා මේක. වැරද්දුවත් හරි හරියට කියපු නැති අවස්ථාවකදීත් ඇය ඒක කියලා දෙනවා. අද නම් හරියට කරේ නෑ. එදා මෙහෙම කරා අද හරියට කරේ නෑ. ඒ විදිහට කියනවා. ඉතින් ඒක ගොඩක් වටිනවා. මොකද අගය කිරීමත් එක්කනේ ඕනම කෙනෙක් ඉස්සරහට යන්නේ නේ. ඉතින් ඒකත් එක්ක බලනකොට එතුමිය තුළ ඒ ගුණය ඉතාම හොඳින් තිබුණා. එතුමියගේ මහත්මයා නිරසන් පීරිස් මහත්මයාත් ගුවන් විදුලියේ වැඩ කළේ ප්‍රවීණ නිෂ්පාදකවරයෙක්, නාට්‍ය නිෂ්පාදකවරයෙක්. ඔහු එක්කත් වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. එතුමා තුලත් ඒ දේ තිබුණා. තමන් තුළ තියෙන සියලුම දන්නා දේ අනිත් කෙනාට කියලා දෙන්න මැලිුණේ නෑ. ඒ දෙපළ තුල මේ ගතිගුණය තිබුණා. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම අපි නාට්‍ය ශිල්පිනියක් විදිහට සහ නිවේදිකාවක් විදිහට මේ දෙකේ අවස්ථා දෙකේදීම ඒ සියල්ල ලබා ගන්න ඕන්ගෙන් පුළුවන් වුණා. ගුරු මුෂ්ටියක් නැතුව හැමදේම අනිත් પરම්පරාවට එතුමිය කියලා දුන්නා. ඊටාම නිහතමානීව ඒක ඊටාම අගය කරන්නට ඕනේ. ඒ වගේම තමයි එතුමියගේ දියණියත් පුතණුවත් ඒ දෙදෙනා තුලත් ඒ ගතිගුණය තියෙනවා. රජිත ගාවත්, සමාලි ගාවත්, තමාලිත් එකම ළමා පිටියකට හිටියා. ඒ එයා ගාවත් ඒ ගතිගුණය තියෙනවා. පවුල පුරාම ඒ දේ විසිට ගතිගුණ ගොඩක් අය ළඟ නැති දෙයක් ඒක. ඒ නිසා ඒක අගය කරන්නට ඕනේ. අනිත් එක දැන් වැඩවලදී හම්බ වුණාම හිම අපි ඔය නාට්‍ය මට ගොඩාක් නිවේදන කටයුතු වලට අමතරව මට හම්බ වෙතුමියව නාට්‍ය ශිල්පිනියක් විදිහට වැඩවලදී එතකොට ඒ නාට්‍ය කරනකොට උනත් කෙනෙක් වැරද්දක් දැක්කොත් එතුමිය ඒක ඊටාම නිහතමානීව පහදලා දෙනවා මෙහෙම කියන්න ඕක මෙහෙම කියන්න. අන්න ඒක ගොඩක් වටිනවා. සමහර අය ඉන්නවා Tamange දේ කරලා අනිත් අය කොච්චර වැරද්දුවත් කොච්චර හරියට කිව්වේ නැති වුණත් ඒ නිර්මාණය ගැන හිතලා ඒකට සාධාරණයක් කරනවා නෙමෙයි මට මොකද එයා මොනවා කිව්වහම කියලා අනිත් සද්ද නැතුව ඉන්න අවස්ථා තියෙනවා. තුමිය තුල ඒක තිබුණේ නැහැ. ඒ තුමිය තුල තිබුණේ කවුරු හරි අඩපාඩුවක් තිබුණොත් ඒ නිර්මාණාර්ථක වෙන්න ඕන අපි කණ්ඩායමක් විදිහට මේක කරන්න ඕන කියන කාරණේ හිතේ තියාගෙන ඒක හරියට කියුනේ නැහැ නේද? ඒක මේක මෙහෙම කියන්න කියන එක එතුමිය වෙනත් කෙනෙකුගේ නිෂ්පාදනයකදී වුණත් කියන්න මැලිුනේ නැහැ. ඒක එතුමිය තුළ විශේෂ ගුණාංගයක්. හොඳයි බොහොම ස්තුතියි මේ වෙලාවේ අපිත් එක්ක එකතු වීම පිළිබඳව අපිට තව කීප දෙනෙක් ඇත්තටම අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන ඇත්තට වැඩ කරපු බොහෝ දෙනෙක් එක්ක මම අවසානයේ අවසාන වශයෙන් ඔබ නාට්‍ය නිෂ්පාදිකාවක් විදිහට සහ නාට්‍ය හඬ කැවීම සහ නාට්‍ය ශිල්පිනියක් වෙනම හඬ කැවීම ශිල්පිනියක් සහ ඒ ක්ෂේත්‍රයේ ඉන්න අපේ પરම්පරාවේ පළපුරුදු ශිල්පිනියක් විදිහට කුසුම් පිරිස් මහත්මියගේ හඬෙහි වොයිස් එකේ තිබ්බ මේ හඬ වර්ණය පිළිබඳව ඒක අදටත් දැන් අද හිටියනම් ඒත් ඒ ආකර්ෂණයම තමයි ඒ ඒ ඒ ආකර්ෂණය එහි තිබෙන විශේෂත්වය ඔබට පුළුවන් ද යම් ආකාරයක කියන්නට ඔව් ඇත්තටම මෙහිම ඔබ කිව්වහම මට පුදුම සතුටක් දැනෙනවා අදටත් එතුමිය මේ අවසාන කාලයේදීත් අසනීප වෙලා ඉන්න කාලෙදීත් කර කරපු යම් යම් නිර්මාණවලට දායක වෙනකොට එතුමියගේ තරුණ හඬ ඒ විදිහටම තිබුණා. එතුමියට ලැබුණු වාසනා ගුණයක් ඒක එතුමිය තුළ තිබිච්ච. ඇත්තටම හිමා සමහර වෙලාවට වැඩවලදී තරුණියකගේ හඬක් හොයනකොට කුසුම් මක්කඩාවට යන්න සිද්ධ වුණ අවස්ථා අනන්තවත් තියෙනවා. ඒ කියන්නේ වර්තමානයේ අපි බලනකොට ඒ වගේ නිරූපණය කරන්න ඒ වගේ චරිතයක් චරිත නිරූපණය කරන්න හැකියාව තියන අය ගොඩක් අඩුයි. එතුමිය තුල ඒක තිබ්බා අවුරුදු 50 පැනලත් එතුමිය තරුණියගේ චරිතය ඉතාම සාර්ථකව රඟපාපු ශිල්පිනියක්. ඉතාම සතුටින් කියන්න ඕන. එන්නේ කාරණේ වෙනත් අරමුණු තිබුණේ නැහැ. එතුමිය තුල එතුමිය තුල තිබුණේ ඉතාම නිර්මාණශීලී බොහොම සරල ජීවිතයක්. ඒ එතුමිය තුලින් අපි දැක්කා. බොහොම ස්තුතියි ඔබට අපිත් එක්ක මේ මතකෙ බෙදා හදා ගන්න දෙක්වීම පිළිබඳව. ඒ වගේම මට මතකයි එක දවසක් මේ වෙනත් උත්සවයේ අවස්ථාවකදී වෙනත් නාලිකාවක වැඩ කරන තරුණ තරුණයන් පිරිසක් තරුණියන් පිරිසක් අය හමු වෙලා මේ කුසුමාන්ටි කියලා අය ඕන් කියපු විදිහ මම කියන කුසුමාන්ටි කියලා අය බදා ගන්න සිප වළඳගෙන පුදු මන් දන්නේ ගුවන් විදුලියත් අපේ කවුරුත් එහෙම කරනවාද කියලා. ඒ තරම්ම මේ වෙනත් නාලිකාවල අපේ අත් එහෙම තමයි වෙනත් නාලිකාවල තරුණ ප්‍රජාව අතිශයින්ම ඇයට ආදරය කළා කියලා වගනම් කියන්නට අවශ්‍යයි. මේ ඇය අපේ પરම්පරාවත් එක්ක වැඩ කරපු දෙයක්. නිරෝෂා විරාජිනී මොහන් රාජ් එකතුව ඇය කළ නිර්මාණයක්. මේලම් මේ විතර අපේ પરම්පරාවට සහ තවත් પરම්පරා කිහිපයකට ගණනාවකට වෙන්න පුළුවන් මීවිත බෙදූ මීවිත දානය කළ මීවිත නිර්මාණය කළ කුසුම් පීරිස් නිර්මාණ වේදිනිය පිළිබඳවයි අද අපේ මේ හෝරාව කතා කරන්න සමුගෙන ගියත් කිසි දවසක ඇයගේ මතකය නම් ඇය මැවූ නිර්මාණයන් නම් සමුගෙන යන්න සමුගෙන යන්නේ නැහැ ඒවා අපේ සවන් පත්වල අපේ හදවතේ අපේ හිතේ අපේ මනසෙහි තදින් නිදන් වෙලා තිබෙනවා. ඒ තමයි වැදගත් වෙන්නේ. අද අපි කතා කර හැම දෙයක් තුළම තියෙන එක. අය බොහෝ ගුවන් විදුලින් වගේම රූපවාහිනියේ විශේෂයෙන්ම හඬ කැවීම වැඩසටහන් වලින් සහ අනිකුත් වැඩසටහන් වලින් ජන ප්‍රිය චරිතයක් බවට පත් වුණා. ජනප්‍රිය මාධ්‍යයක් බවට මේ රූපවාහිනිය ගුවන් විදුලිය පත් කිරීමටත් අය වැනි කාන්තාවන් ඇවැනි නිර්මාණ වේදිකයන් ඉවහල් වුණා. එය අපේ රටේ රූපවාහිනී කලාවත් ගුවන් විදුලි කලාවත් මේ දෙකම වඩාත් ගෞරවයෙන් සිහිපත් කළ යුතු දෙයක්. නිසා මේ වෙලාවේ මම සම්බන්ධ කරගන්නවා ඈත් සමග බොහෝ කාලක් කලක් වැඩ කළ එකට වැඩ කළ ඇගේ සමකාලීන නිර්මාණකරුවෙක් ඒ වගේම ඔහු යටතේ අය වැඩ කළා බොහෝ වෙලාවට අපි දන්නවා ඊළඟ પરම්පරාව හඳුනා ගැනීමේ කාර්යයන්වලදීත් ඒ කියන්නේ අලුත් නිර්මාණකරුවන් අලුත් හොඳ හඬවල් හොයා ගැනීමේදීත් ඇය ඔහුට සහ ජාතික රූපවාහිනියට දායකත්ව ලබා දෙන වගේ අතුල් රන්සිරිලාල් ජේෂ්ඨයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා අයිබෝන් අතුල් මහත්මයා Hi Vani. Uh, මම දැන් අද දවසේදීම අත්‍තරම කතා කරමින් ඉන්නේ මේ වෙලාවේ කතා කරමින් ඉන්න අතුළ මහත්මයා ඊළඟ પરම්පරාවත් එක්ක uh, ඒ කියන්නේ අපි දැන් ඊළඟ මේ විදිහෙන් කතා කරන ඊළඟ પરම්පරාවට අපි කොහොමද ඊළඟ මීවිත දෙන්නේ කියන කාරණය. අතරම ඒ uh, හොඳ මීවිතක් හොයාගැනීමට හොඳ මීවිතක් නිමවීම සඳහා ඊළඟ પરම්පරාවත් එක්ක ගනුදෙනු කළ විදිහ කුසුම් පිරිස් මහත්මයා. ඔබ කොහොමද දකින්නේ? හොඳ නිවිතකට හොඳ මාවතක් හදපු කෙනෙක් තමයි අපේ ආදරණීය කුසල් පීරිස් කලාකාරණිය. එතන මට හම් වෙන්නේ මම පාසල යන කාලේදීම ගුවන් විදුලියේ තිබෙන හාඬ මුවන් පැලස්ස වගේ නාට්‍ය වලින් අපි අහලා අපි ඊටාම ඒ හඬට ආදරය කළා. පසු කාලෙක සාහිත්‍යස්තරත් අපේ ගුරු දේවයන් අතතේ දොස්තර හොඳ හිත කතා පෙළ දෙබස් තවන්නකොට පොල්හෙන් ගොඩ රජ චිත්‍රපට ආයතනයේ මමත් අම්බ ජයසේකරත් සහායක හැටියට වැඩ කරටයි මහත්තයාට. එතෙන්දී දොස්තර මහත්මිය කතා කළේ කතාන් කිහිපයක්. කුසුම් පීරිස් මහත්මිය තම හඳින් ආලෝකමත් කළා. එකක් තමයි හිමතිකලි කියන දොස්තර හොඳට උපනාමය ඇති කාටුනේ මට හොඳට මතකයි. ඉතින් එතනදී තොටත් මහත්මයා එතුමිය වටහා ගත්තා. ඒ කියන්නේ කුසුම් පීරිස්, සමන්නතාව දෙහෙක්ටි පරාක්‍රම පෙරේරා, ගැමන විජේසූර, ලෙස් රාමනායක, කරුණාතිලක හඳුවල යන කණ්ඩායම තමයි හොඳ හිතෙහි ප්‍රධාන කටහඬවල් දුන්නේ. එතකොට මේ කටහඬ ඇත්තටම ජීවිතක් සහ මාවතක් වුණා නව પરම්පරාවක් අවදි කරන්න. නව પરම්පරාවකට කාටුන් දෙබස් කවලා යනවා කියවහම ඒ කාලේ ඉස්කෝලේට කමුත්තා. ඒ අමුත්ත නැවුවේ ටයිටස් මහත්තයා. ඒ අමුත්ත මවපු එතුමාගේ ළඟ ඉතාම කිට්ටුවේ කුසුම් මහත්මිය වැඩ කළා. ටයිටස් මහත්තයා කුසුම් මහත්මියගේ හඬ නිතර නිතර ඕන වුණා. මට ඒ වගේම තව සිහිවත්නක් වගේ හිතේ මතුවෙනවා ජාතික රූප වාහිනියේ දැන් තියෙන ටයිටස් කොටත් හඳ කැල්ල මැදිරිය. ඒ මැදිරිය ආරම්භ කරේ 1989. ඔය මැදිරිය ආරම්භ කරලා මුලින්ම දෙබස් කවන්නේ මල්ගුඩි දවස කියන වැඩසටහන. ඒක තමයි මැදිරියේ පළවෙනි දෙබස් කවන වැඩසටහන. ඒ වැඩසටහනේ ප්‍රධාන චරිතය නිරූපණය කරත් කුසුම් පීරිස් මහත්මිය. චිත්‍රාවාකෂ්ඨ කුසුම් පීරිස් ආ ශ්‍රාමණයක ආදීහු ඒ කාලේ කටයුතු කළා. ඉතින් ඇත්තටම ඉතුමිය ගෞතිච්ච ප්‍රතිභා ශක්තිය සහ මනුෂ්‍යකම මොකද මගේ වචනයෙන් නම් මම එතුමිය හඳුනන්නේ මා හිතන්නේ ඔබ ඇතුළු ගොඩක් අය එකඟ වී මාත් එක්ක හඬ රැඳින නේ මේ කුසුම් පිරිස් මහත්මිය කියන හඬ රැඳින ලංකාවේ හඬ රැඳින එතකොට මේ හඬ රැඳින පෝෂණය කළේ පිටරට විදේශ කාටුන් ඔෂින් වගේ වැඩසටහන් වල එතකොට මල්ගුඩි දවස් වගේ වැඩසටහන් වල චරිත ඒ චරිත උපවුණ අය හඳින් ඒ චරිත පනගත් අය හඳින් අනික මම දැක්ක මේ මම දැක්න දෙයක් තමයි කුසුම් මහත්මියගේ ඇඬිල්ල. එතුමිය ඇඬුවොත් අනික ආන හැමෝම අඬනවා. දැන් රට හැඬෙව එක කාලෙක රතන නායකකාර මහත්මිය මුවන් පැලස්සේ මට මතක නාමලී වෙන්න ඕනේ. ඊට පස්සේ කුසුම් පීරස් මහත්මිය කිලිඳු වගේ චරිතයක් මට මතක. ඒකෙන් ඒ අඬලා රසම හැදෙනවා. ඒක ඩයලොග් එක සහ මානව භාවය කියන එක එකට බද්ධ කරලා දැන් වචන වෙන මාණ්ඩන්නේ වචනේ ඇතුළට ඇඳිල රින්ගලා තමයි හඳින් ඇඳිල්ල එන්නේ ඒක ඒක ඉතාම කලාතුර සහ දුෂ්කර වැඩක් හැඟීමත් එක්ක ඩයලොග් දෙවස් කියම කියන එක ඒක එතෙන්දී අපි විශිෂ්ටම රංග වේදනය අපේ දිවංගත කුසුම් පීරිස් මහත්මිය එතුමියට මම එහෙම කියන එක හොඳයි තාම වටිනා මොකද එතුමියගේ ඒ ප්‍රතිභාන්විත බවට නිර්මාණශීලී බවට සම කරන්න කෙනෙක් නැති තරම්යයි මම කිව්වොත් මම හිතන එක බොහෝ දුරට වැරදි කියලා. මොකද කුසුමක්කා හැමතිස්සම ඈ තුන හඬ වගේම තිබුණා උදාර මනුෂකමක්. ඔබ දැන් කිව්වා මේ නවය හඳුනා දෙන ගැන හිමානන්ද මහත්තයා. ඒක නවය හඳුනා දෙනවා කියන්නේ කේදී කුසුමක්කා තමයි අලුතෙන් කෙනෙක් ආවොත් එයාට අත දෙන්නේ. එයාට බැරි වුණොත් එයාව ළඟට අරගෙන මෙහෙම කරන්න නංගිය මෙහෙම කරන්න මල්ලිය කියලා මේ අලුත් අලුත් අයට නව නව පරපුරට හරිම ශක්තියක් වෙච්ච කෙනෙක් තමයි අපේ කුසුම් පිරිස් මහත්මයා. එතනිය මේ අලුත් අය ගෙනහැල්ලා අපිට හඳුලා දෙනවා වගේම නගරයේ දෙබස් කෑමකදී යම්සි දෙබසක් කියන එක නෝ කියාගන්න බැරි වෙන අලුත් එක්කෙනෙකුට. එයා බය වෙනවා. එයා අඬනවා. ඉතින්දී මව් වගේ ඉන්නේ කුසුම් අක්කා. ඇවිල්ලා එන්න මල්ලිය කොහොමද මේ කරන්නේ? මෙහෙම කොතෝ වෙලා මගේ ඇස් එකෙන් හොඳටම දැකලා තියෙනවා. චිත්‍රාකාරපල එසමගේ මානව ගුණය මම ඒකටත් ඉතා උසස් ලෙස කරු කරනවා. ඇත්තටම මේක ඉතාමත්ම මේ අපිත් අහලා තියෙන කතාවක් දැන් ඔබතුමා සැර වෙද්දී <laughs> ඒ වගේලා සනසලා ඉතා හොඳින් ඔව් මොකද ඔබතුමා වැඩ වැඩේදී සැර වෙනවනේ හිත හොඳ වගේම සැර වෙනවා මම කියන්නේ හොඳ වැඩක් කිරීමේදී තිබෙන දායකත්වය ඉතාම වැදගත්. ඔබ ඉතාමත්ම නිවැරදි දෙයක් කතුරාන්සිලි මහත්මයා මතක් කරා මේ අවසන් වෙලාවේදී. ඒ තමයි වචනවලට හැඟුම් දෙන්නේ කොහොමද? හැඟුම් කරණය කරන්නේ කොහොමද මේ වචන කියන්නේ? නිකම් වචන කියනට වඩා ඒකට හැඟුමක් දෙන්නේ කොහොමද? ඒකට ෆීලින් එකක්. ඒක ඉතාමත්ම ඒක තාක්ෂණිකව කරන මේ කාන්තාවක් කියලා අපි හිතන හඬ තාක්ෂණය පිළිබඳ යම්දක් තියෙනවා නම් හඬ විද්‍යාව පිළිබඳ යම්දක් තියෙනවා නම් ඒ නිවැරදිව අපි දුටු ස්ත්‍රී හඬක් තමයි අත්‍තරම සුම්පිරිස් මහත්මයා බොහොම ස්තුතියි අපේ ජේෂ්ඨයනනි ඔබට මේ වෙලාවෙත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව මුලින්ම අපි මාස 6ක විතර පුහුණුවකින් පස්සේ ඉස්සරම ගුවන්විදුලි මයික්‍රෝන ඉදිරියේ කතා කරන්න ලැබුණ අවස්ථාව මම හැමදාම ත්‍රිපත් කරන්නේ බොහොම කැමැත්තෙන් බොහොම ආශාවෙන් බොහොම සතුටින් ඒ වගේම දවසක් පාන්දර සේවා මුලට එන්නේදී රෑ මගේ සැමියා බලවත් රියානතුරුකට ලක් වෙලා රෝහල් ගත කරලා හිටියා ඒත් උදේ පාන්දර මට මම තේවා මුරියට එන්නට ඕනේ. ඉතින් මම ඒ වෙලාවේ හුඟක් රෑ හුරියන්තොට මුහුණ පෑවේ. ඔහු රෝහලේ ඉඳි මට සිදු වුණා. ඇවිල්ලා ගුවන්විදුලියේ රාජකාරී කටයුතු කරන්න. ඉතින් ඒ ඇවිල්ලත් මම ඔබට සතුටේ ඉතිරෙන දවසක් ආයිබෝවන් අපේ දාබර අසන්නන්ට කතා කළා. අර මගේ හිතේ තියෙන දුක, මගේ හිතේ තියෙන වේදනාව අසන්නන්ට දැනෙන්නේ නැරියේ නෑ මම. මට අතර මම මේ මට කතාවක් තියෙන ඒ කතාවක් ඔබ කියන්න සමාවෙන්න මගේත් පෞද්ගලික දෙයක් කියන්න වීම පිළිබඳව නමුත් මේ ඉතා පොදු දෙයක් කියලා මම හිතනවා. අපි පාසල් යන කාලේ කියන්නේ මීට දශක කිහිපයකට කලින් පාසල් යන කාලේ උසස් පෙළ අවදීදී මට ලැබුණු පෙම්පතක තිබුණු ගීතයක් තමයි දැන් මම ඊළඟට ඉදිරිපත් කරන ගීතය. ඇත්තටම මේක හරිම දෛවෝපගතයි කියන්නේ දැන් ඒක පරම්පරාවෙන් පරාවට යන දෙයක් මේවා. ඒක අවසානයේදී ඒවා ඒවා ගායනා කළ ඒවා ලිව්ව සංගීත නිර්මාණය කළ ඔවුන් අපිට පසු කාලීනව ගුවන්විදුලි අපිට අසුරු කරන්න ලැබෙනවා සහ ගුරුහරුකම් කරන වලට අවස්ථාව ලැබෙනවා සහ ඔවුන් ඔවුන් එක්ක කතා කරන අවස්ථාව ලැබෙනවා මම මේ ගීතය පිළිබඳව දෙදෙනාත් එක්කම විශේෂයෙන් කුසුම් පිරිස් මහත්මියටත් මේ ගීත ගායනා කළ යමුනා විනෝදිනී මහත්මියටත් ඒ ගීතය අපි මට ලැබුණු පෙම්පතක ලියා තිබුණා <laughs> තරුණයක් කියලා. ඇත්තට මේ එක්තරා විදිහක ආස්වාදජනක මතකයක්. නමුත් පසු කාලීනව කොච්චර වටින මතකයක් බවට පත් වෙනවද? ඔබටත් මේ මතකය ඇති ඔබේ මිතුරෙකුට හෝ ඇති මේ ගීතය එක්තරම්ම ජනප්‍රිය ගීතයක් සහ අපේ හදවත් වලට දැනුණ ගීතයක්. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕනේ ඇය සමුගන්නා මොහොතේ ඇය අපේ සමුගන්නා මොහොතේ මීට දින කිහිපයකට කලින් එදා හැන්දෑවේ හවස 4ට ලංකාවේ අතිබහුතරක් ගුවන්විදුලි නාලිකාවල ඒ වෙලාවට මේ ගීතේ වාදනය වුණා. මේ ප්‍රචාරය වුණා. ඒ තමයි ඉතා වැදගත් දේ. ඇයට තිබුණු තන කොතරම්ද කියලා. ඒින්ම ඔබට හිතා ගන්න පුළුවන් එවැනි එවැනි වෙලාවක මම හිතන්නේ ජාතික ගීතේ හැරෙන්නට එවැනි එකම වෙලාවකට වාදනය වුණු ගීතයක් නැත්තරම ලංකාවේ. විශේෂ උදාහරණයක් විදිහට ජාතික උත්සවය අවස්ථාවේදී එහෙම වාදනය වෙලා ඇති. හැබැයි එකම වෙලාවට එවැනි අවස්ථාවක් උදා වුණේ මේ නිවේදක නිවේදිකාවන්ගේ සුන්දර මිනිසුන් එකතුව තමයි මේ සංවිධානය කළේ සහ ඕන අනිත් හැම දිනාට මේ පණවිඩය යවලා එකම වෙලාවෙදි වාදනය වුණා ඒ තා වැඩගත්තේ තමයි අසුරුසනින් එක මොහොතකදී කියන ගීතය. ඒ ගීතය රචනා කළේ කුසුම් පිරිස් මහත්මිය. ඒ ගීත ගායනා කළේ යමුනා විනෝදිනි මහත්මිය. දැන් යමුනා විනෝදිනි මහත්මිය ඉන්නවා අපිත් එක්ක. අයිබන් යමුනා විනෝදිනි මහත්මිය. අයිබන්. අතරම මම අවසන් වෙලාවේදී ඔබ සම්බන්ධ කරගත්තේ මේ කතාව කිය යුතුම නිසා සහ ඔබට ඊට වටිනාකමක් සහ ඔබේ මතකයත් ඔබ ජනප්‍රිය ගායකව බවට පත්වීමටත් ඊටත් එහා ජනප්‍රිය කෙසේ වෙතත් ඔබේ සමකාලීන සහෘද නිර්මාණ වේදිනයක් ඔබේ ජ්‍යෙෂ්ඨ නිර්මාණ වේදිනයක් කුසුම් පීරිස් ඔබ අසුරුසනෙන් මතකයෙන් අපි අද වැඩසටහන් නිමවටපත් කරන්න කල්පනා කළේ මා කැමතියි ඔබට අවස්ථාව දෙන්නට ඇත්තටම කියනවා නම් ජාතික ගුවන් විදුලියෙන් තමයි මේ ගීතය මුලින්ම ප්‍රචාරය වුණේ. මේ ගීතය ලිව කුසුම් අක්කා. ඇය අර ඔබ කිව්වා වගේ ලංකාවේ හැම ගුවන් විදුලි නාලිකාවකම හවස 4ට මෙම ගීතය ප්‍රචාරය වුණ බව මමත් දන්නවා. ඇත්තටම එහි එහි ගෞරවය හිමි වෙන්න ඕනේ කුසුම් පීරිස් මහත්මියටයි මගේ ආදර පියාණන් ලෙස්ලි අශෝකා පියාණන්ටයි ඒ මොකද එහෙම කියන්නේ ගීතයක් සාර්ථකත්වයට පත් වෙන්න සංගීතය තනු නිර්මාණය ගායනය ගීත රචනය වඩාත්ම බලවත් වෙනවා ඉතින් මේ මේ මේ සියලු දේ එකතු එකතු වෙලා තමයි එහෙම උනේ ඉතින් කුසුම්මක්කා ගැන කියනවා නම් ඇය ඉතා නිහතමානී ඉතාමත් යහපත් ඒ කියන්නේ ඒ ඒ ඒකම වෙන්න ඇතිනේ එහෙම වෙන්න මේ ගීතයක් එකවර ප්‍රචාරය වෙන්න. ඇත්තටම ඇයට ඒ ගෞරවේ මම හිමි කරනවා මොකද මාවත් රසිකයන් අතරට ගෙන ගිය ගීතයේ හැටියට මම සලකනවා මේ වෙලාවේ මම ඇයට පින් දෙනවා මතකයෙන් ගිලිහිලාගේ යම් කෙනෙක් සිටිනවා නම් මාවත් එයත් සමගව මතකයටපත් වුණා ඒ පින සහ ගෞරවය කුසුම් පීරිස් නිවේදිකාවට සහ ගීත රචිකාව කටහඬ කටහඬ දෙන ශිල්පිනිය ඒ ඒ ඇය ඉතාමත් දක්ෂ තම නිර්මාණශීලී ගුණගරුක තැනැත්තියක් හැටියට මගේ ප්‍රණාමය ඇයට හිමි වෙනවා. ඉතින් මේ වෙලාවේ මට කියන්න තියෙන්නේ සියලු මිනිසුන් කල කීද නිර්මාණ තමන් කළ යහගුණ ඉතිරි වෙනවා. ඒ තමයි ඇය අපට පසක් කරේ. ඇය අපට කියා දුන්නා. මේ අපි කොහොමද මේ ලෝකේ ඉන්න ඕන කියන එක නිර්මාණකරණය සමගම ඇය හැමොත් එකම සහෘදව සුහදව කිසි කෙනෙකුට කුහකකමක් කරන්නේ නැතුව ඇය දන්නා දේ කියා දුන්නා. ඉතින් ඒවා තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. මට මේ ගීතයෙන් කියන්න තියෙන්නේ ඇය අසුරු සැනින් විශ්වය අසුරු සැනින් මේ අදා කිව්වා වගේ විශ්ව වෙනස් වෙන්නෙත් නෑ අලුතෙන් ඉන්නෙත් නෑ. ඒ ප්‍රේම ප්‍රාර්ථනාව සියලු දෙනාට පොදු වුණා. ඒ වුණත් සියලු කෙනාට අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ආශාවක් තියෙනවා තමුන්ගේ ආදර ජීවිතයේ තමුන් ආස කරන දේ තමුන්ට ලැබෙනවා නම් කැමති. ඉතින් ඇය කිව්වේ මේ ගීතයෙන් අසුරසැනින් එක මොහොතකදී කාලය නැවතී යලි ආරම්භි විශ්වය අලුතින් බිහි වේවා. ඔබේම වීමා මගේම වී ඔබ අපේම ගියක් ඉපදේවා කියලා. ඒ වගේ මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා මාව ජනප්‍රියත්වයට කරගෙන යන්න මිනිසුන් හඳුනා ගන්නට උදා වුණු මේ ආදරණීය ගීතය ඇයට මම මේ අවස්ථාවේ පින් දෙනවා. ඊළඟ ආත්මයකදී ඇයට ඊටත් වඩා හොඳ දේවල් කරන්න වාසනාව ගෞරවය උදා වේවා කියලා. මෙය බොහොම සංවේදී අවස්ථාවක්. මම ඇයට ගොඩාක් ගරු කරනවා. කලා ශිල්පිනියක් හැටියට මේ කියන්නේ. ශ්‍රී ලංකීය ගීතා ක්ෂේත්‍රයේට sannivedanayට ගුවන්විදුලි මාධ්‍යයට රූපවාහිනී මාධ්‍යයට සහ බොහෝ මාධ්‍යයන් වලට බොහෝ ක්ෂේත්‍රයන් වලට විශිෂ්ට දායකත්වයක් මෙහෙවරක් ලබා දුන්නු කුසුම් පීරිස් මහත්මිය පිළිබඳවයි අපේ ආදරණීය හෝරාවක මතක සටහන තිබුවේ අය වෙනුවෙන් අයගේ නිර්මාණ වලින් ලැබූ තේජය ඒවට ආශක්ත වීමෙන් ලද ප්‍රබෝධය සහිතව ඉතින් අපි වැඩසටහන නිමවට පත් කරනවා ඊළඟ මීවිත ඊළඟ මීවිත බලාපොරොත්තු වන්න තමයි කරුණාත් අබේසේකරන් පිළිබඳව ඊළඟ මීවිත කියවීම බදාදා 31 වෙනිදා සවස 4ට ගුවන්විදුලිය 6 වෙනි මැදරේදී ඔබට ඉඩක් වෙන් කරලා තියාගන්න ඔබ කලින් આવත් ඔබට පුළුවන් ඒ රස විඳීමේ අත්දැකීමත් එකතු කරගන්න අපි සමගන යනවා ප්‍රභාවීර සූර්ය නාද සංකලනය කළේ මම හිමානන්ද රාජපක්ෂ අපි අවසන් වශයෙන් තින්න කරන්නේ කුසුම් පීරිස් මහත්මිය වෙනුවෙන් නිර්මිත වූ අවසන් ගීතය මේ ගීත ගාන කරන්න දායන් විතාරණ රචනා කළේ ඉන්දුනි ජයවර්ධන තන් නිර්මාණ කළේ මහේෂ් ජයවර්ධන මේ කුසුම් පීරිස් වෙනුවෙන් අපේ ආදරය හසත් කුසුම් පුබෝදා අමවී හදින් වුවන සැරසු හසත් කුසුම් පුබෝදා අමමි කලින් නුවන සරසු කුසුමේ කුසුමේ කුසුමේ මුකුලිත විහ කුසුමේ මුකුලිත විහ කුසුමේ දුවට පතුනේ සිතුවිලිනක සිරදී අසුරු සැනින් ඔබ මැකී ගියා කුසුමී ගංගියුරේ දුරලතා මඩුළු නොසැලී ඔබ යන මගේ අතුරයි කුසුමන් සිලිදී ඔබ යන මග අතුරයි කුසුමන් සිලිදී හසක් කුසුම් පුබෝදා අමමි හදින් වන සරසු හසක් සුම් කුහුදා අමමි කලින් පුවන සරසු කුසුමේ කුසුමේ කුසුමේ බුකුලිත විහ කුසුමේ බුකුලිත විහ කුසුමේ ෂැන පුවන්. කිවිදියේ කාලින සිදුවීම් පෙළ ගැස්ම.